මොහොමතු පෙන් ස්වාමීන් වහන්සේ ඊළඟට ප්‍රශ්නයක් අහලා තියෙනවා කෙනෙක් යම් කෙනෙක් අධ්‍යාපනයෙන් උගත් වුවත් කොතරම් ධර්මයේ ශ්‍රවණය කළත් ධර්මයේ ජීවිතයට ගල්පාගත නොහැකි වන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නොවීමද එහෙමම කියන්න බෑ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නොවීම හේතුවක් වෙන්න පුළුවන් හැබැයි ත්‍රි හේතුක ප්‍රතිසන්දිකේ උනා වුණත් දැන් මහදන සිටුපුත්‍රයා වගේ අපි දකිනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයක් වුණාට එතනට යමු උනේ නැහැ. ඒතකොට පාප මිත්‍ර ඇසුර නිසා, කල්යාණ මිත්‍ර ඇසුරක් නැති නිසා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න යොමු වෙන්නේ නැහැ. ඇහුවා වුණත් ඒ ධර්මයේ කෙරෙහි අවධානය යොමු කරලා සිහිනුවණින් වටහා ගන්නෙ නැහැ. වටහා ගත්තත් ඒවා පුහුණු කරන්නේ ඒ නිසා කල්යාණ මිත්‍ර සත්පුරුෂ ශාස්ත්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන මේ සියල්ලක්ම හරියටම ක්‍රියාත්මක වෙලත් දහම අවබෝධ වෙන්නේ නැතිනම් ත්‍රි හේතුක ප්‍රතිසන්දිකේ නොවීම හේතුවක් වෙන්නත් පුළුවන් ත්‍රි හේතුක ප්‍රතිසන්දිකේ උනත් සාංශාරික වශයෙන් අවශ්‍ය මට්ටමට පාරමිතා ධර්ම බෝධිපාක්ෂික ධර්ම දියුණු කරලා නැති නිසා වෙන්නත් පුළුවන් එතකොට මේ භවයේ ප්‍රතිසන්දිය ත්‍රි හේතුක වුණාට ප්‍රතිසන්දියට හේතුක වෙච්ච පමණින් සෝවන් වෙනවා කියලා නියමයක් නැහැ. ඒකට සාංශාරික වශයෙන් අර ගුණාංග ටික වඩලා තියෙන්නට ඕනේ. දැන් ඕකට අපි උදාහරණයක් හැටියට නිතරම කතා කරපු කාරණයක් තමයි දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රතිඥා දෙනවා සතිපට්ඨාන සූත්‍රයේ අවසානයේදී යම්කිසි කෙනෙක් අවුරුදු 7ක් අවුරුදු 6ක් ওই විදිහට අඩු කරගෙන අඩු කරගෙන ඇවිල්ලා මේ සතර සතිපට්ඨානේ සතියක් හරියට වඩනවා නම් ඒ තැනත්තට අරහත්ත්වය හෝ අනාගාමී ඵලය ලබන්නට පුළුවන්. මේ බුදුහාමුදුරුවෝයි ප්‍රතිඥා දෙන්නේ. ඉතින් එහෙමනම් දැන් අපි හැමෝටම පුළුවන් මේ සියලු වැඩ නවත්තලා සතියක් මහන්සි වෙලා සතිපට්ඨානේ වඩන්න. එතකොට එහෙම කරන්න පටන් ගත්තොත් තමයි අපිට දැනෙන්නේ සතියක් තියා එක විනාඩි 7ක්වත් හරියට සිහිය පිහිටුවාගෙන ඉන්න අපට පහසු නෑ කියලා. ඇයි? අන්න පුහුණුවම අධිකම. ඒ නිසා පාරමිතා වැඩක් නැහැ සසර ගැන කතාවක් නැහැ උත්සාහ කළොත් පුළුවන් කියන එක න්‍යායාත්මකව හරි තර්කයක් හැටියට හරි තර්කයක් හැටියට හරි වුණාට කරන්න නම් ඒ සාධකේ ගොඩ නැගෙන්න ඒ සාධකේ අවශ්‍ය මට්ටමට මතු කරන්න බැරි උත්පත්තියට හේතුක නැති නිසා විතරක් නෙවෙයි සාංශාරිකව පුරුදු කරලා නැති බවත් හේතුව. ඒ නිසා කෙනෙකුට සත්පුරුෂ ආශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන කාරණා උපරිමයෙන් සම්පාදනය වෙලා තිබියදිත් ඒතනත්තා නිවන් අවබෝධ කරන්නේ නැතිනම් ඒකට හේතු ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. තව හේතු තියෙනවා. ප්‍රධාන හේතු දෙකක් තියෙන්න පුළුවන්. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නැති බව හෝ සාංශාරික වශයෙන් මනස පුහුණු කරලා නැති බව. තව හේතු තමයි අර කම්මාවරණ, ක්ලේශාවරණ, විපාකාවරණ ආදී. ඒතර විපාකාවරණ කියන තැනක් එන්නේ එනකොට තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නැහැ කියන්නේ. කම්මාවරණ කියලා කියන්නේ මේ ජීවිතේදී ආනන්තරය පාප කර්මයක් සිද්ධ කරගත්තා නම් ආර්ය උපවාදයක් කරලා තියෙනවනම් දැන් දේව මේ අජාසත්තු කුමාරයා වගේ එතකොට ප්‍රතිසන්දිය ත්‍රි හේතුකයි සාංශාරික හැකියාවක් තියෙනවා සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධර්මාන්දම ඔක්කොමත් තියදුණා බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ තනත්තා මේ ආසනයෙන් නැගිටලා යන්නේ අද සෝවාන් වෙලා පීතෘ ඝාතනය කරගත්තේ නැත්නම්. අන්න කම්මාවරණ. ඒ ජීවිතේ කරගත්තු ආනන්තර පාප කර්මයෙන් ඒක යටපත් වෙනවා. එතකොට කිලේශාවරණ කියලා කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටි. ඒතර නියත මිත්‍යා දෘෂ්ටි ගත්ත කෙනෙකුට ඒක අතහැර ගන්නට බැරි වුණොත් අර සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් අනිවාර්යෙන් යාට මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න පුළුවන් වෙන්න ඕන. එතකොට ඒ වගේ අවශේෂ කාරණා ටිකක් තියෙන උස්පහත් වෙන ප්‍රධානම කාරණා දෙක තුන තමයි එක්කෝ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයක් නොවෙන්නට පුළුවන් ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයක් වුණා වුණත් සාංශාරික පුහුණුව නැති වෙන්නට පුළුවන් සාංශාරික පුහුණුවයි ත්‍රි හේතුක ප්‍රතිසන්දියයි තිබුණා වුණත් ඒතනත්තාට අර මේ විපාකවරණ කම්මාවරණ වලින් බාධකයක් තියෙනවා වෙන්න පුළුවන්. ඒතකොට විපාකවරණ කියලා කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නොලබා ද්වි හේතුක හෝ අ හේතුක ප්‍රතිසන්දියක් ලැබීම තමයි විපාකර්ම. කම්මාවර්ණ කියන්නේ මේ ජීවිතයේ ආනන්තර පාප කර්මයක් ආර්ය උපවාදය වැනි අපරාධයක් කරගෙන තිබේ. එතකොට ඒවා තියෙනවා නම් ඒත් ඒ තනත්තාට අර සාධක ඔක්කොම තිබුණා වුණත් මාර්ගඵල අවබෝධ කරන්න බෑ.